අද දවසේ අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වීර පාරමිතාව පිළිබඳ අපි පසුගිය සතිවල නවත්තපු තැන ඉඳලා සාකච්ඡාව සහ දේශනාව ඉදිරියට සිද්ධ කරන්න අපි ඒ වීර පිළිබඳව කතා කරපු අවස්ථාවේ විශේෂයෙන් පාරමිතාවක් හැටියට අපි යම්කිසි ගුණයක් දියුණු කරනකොට තමන්ගේ ප්‍රාර්ථනාව කියන්නේ නිවන පිළිබඳ නිශ්චිත ප්‍රාර්ථනාව හැම භවයකම තමන්ට සිහිපත් වෙන මට්ටමින් පුහුණු කරගැනීමේ තියෙන වටිනාකම කතා කළා. ඒ වගේම පාරමිතාවක් හැටියට ಗುಣධර්ම දියුණු කිරීමේ තියෙන විශේෂත්වය පිළිබඳ අපි යලිත් වතාවක් පසුගිය සතිය වීරය පිළිබඳව කතා කරනකොට සාකච්ඡා කළා. ඒ වගේම වීරය කියන්නේ කුමක්ද කියන මූලික පැහැදිලි කර ගැනීමක් අපි සිද්ධ කළා. ඒ වීර නැමැති චෛතසිකය කුසල් සිත්වල අකුසල් සිත්වල වගේම කුසල කුසල ධර්මයන්ට අයත් නොවන එහෙම නැත්නම් විපාක සහ ක්‍රියාසිටවල ඒ වීර වීර යෙදෙන බව අපි සාකච්ඡා කළා. එතකොට ඒ අතරින් වීර පාරමිතාව හැටියට ප්‍රගුණ කළ යුත්තේ කුසල් සිත්වල යෙදෙන වීර චෛතසිකේ පමණක් කියන බව අපි එහිදී විශේෂයෙන් පැහැදිලි කරගත්තා. ඒ වගේම ඒ වීර චෛතසිකය අවස්ථා තුනකදී ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් අවස්ථා තුනකදී ක්‍රියාත්මක වන ආකාරයත් අපි පැහැදිලි කරගත්තා. මේ මූලික කාරණා ටික තමයි අපි වීර්ය පිළිබඳ ආරම්භක දේශනාවේදී පැහැදිලි කරගත්තේ ඊට අදාළ ධර්ම කාරණා තමයි අපි සාකච්ඡා කළේ. අද දවසේ විශේෂයෙන් අපි තවදුරටත් ඒ වීර්ය පිළිබඳව කතා කළ යුතු වීර්යයට උපකාරක ධර්ම බාධක ධර්ම මොනවද වීර්ය දියුණු කරන්නට අපි කෙසේ ක්‍රියා කළ යුතුද කියන කාරණා විශේෂයෙන් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු එහිදී මේ වීර්යෙන් කෙරෙන කාර්යභාරය අපි බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කතා කරනකොට පැහැදිලි කරගත්ත වීර නැමැති චෛතසිකය බෝධිපාක්ෂික ධර්ම කතාවේදී අවස්ථා 9කම යෙදෙනවා. එතකොට වීර චෛතසිකේ තමයි වැඩිම වාර ගණනක් බෝධිපාක්ෂික ධර්ම අතර යෙදෙන ප්‍රධාන චෛතසික ධර්ම. ඒ කියන්නේ තරම්ම අවශ්‍යයි හැම ಗುಣධර්ම කාණ්ඩයකටම ඒ ඒ තැනට අදාළ පරිදි වීර්ය ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට, බොජ්ජංග ධර්මයක් හැටියට ඒ වගේම මාර්ගාංග ධර්මයක් හැටියට ඒ වගේම ඡන්ද චිත්ත විරිය විමර්ශා වශයෙන් ඉද්ධිපාද ධර්මයක් හැටියට ඒ වගේම ප්‍රධාන වශයෙන්ම වීරය සතරාකාරයකින් ක්‍රියාත්මක වෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරය වශයෙන්. එතකොට එතන කරුණු හතරක්ම කෙලින්ම වීරය හැටියට දක්වලා තියෙනවා. ඒතර සතර සම්‍යක් ප්‍රධාන වීර කතාවේදී අපි නිතරම පැහැදිලි කරගන්නවා මොනවද සතර සම්‍යක් ප්‍රධාන වීර කියලා කියන්නේ නෝපන්න කුසල් නූපද වීමට උපන්න කුසල් ප්‍රහාණය කිරීමට නෝපන් කුසල් ඉපද වීමට සහ උපන් කුසල් වර්ධනය කිරීම සඳහා වෑයම් කිරීම. එතකොට ඔන්න ඔය ආකාරයෙන් ඔය සතර ආකාරයෙන් අපේ චිත්තසංතානයේ කුසල වීරය අපි ප්‍රගුණ කරනවා නම් ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථය උදෙසා ඒ වීරය අපි ප්‍රගුණ කරනවා නම් ඒ බඳු කුසල වීරය තමයි මේ පාරමිතා කතාවේදී වීරය පාරමිතාව හැටියට විශේෂයෙන් පැහැදිලි කරන්නේ. එතකොට මේ වීරය අපි හැම කෙනාගේම සිත්වල ජනිත වෙන ධර්මයක් වුණත් ඒ වීරය අවදි වෙන්නට ඊට අදාළ සාධක තිබිය යුතුයි. දැන් අකුසල වීරය අවදි වෙන්නට ලෝභය, ద్వේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, වෛරය මේ ආදී ඕනෑම අකුසල මනෝභාවයක් එක්කලා ඊට අදාළ වීරයක් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. කුසල වීරයෙහිදීත් ඒ වගේ යම්කිසි කුසල ක්‍රියාවක් සඳහා හෝ අපි අර මුලින් කියපු ආකාරයට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය නූපන්න කුසල් නූපදවන්න උපන්න කුසල් දුරු කරන්න උපන් නූපන් කුසල් උපදවන්න සහ උපන් කුසල් වැඩි දියුණු කරන්නට යම් කිසි කෙනෙක් වීරය ප්‍රගුණ කරනවා නම් ඒ තනත්තාගේ වීරය අවදි කරන්නට ඕන අවස්ථාවෝචිතව. එතකොට එහෙම අවදි කරගන්නට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කාරණා 11ක් දේශනා කරනවා වීරය අවදි කර ගැනීමට උපකාරක කරුණු හැටියට ඒ කාරණා බොජ්ජංග ධර්ම ඉපදවීමේ කරුණු හැටියටත් විශේෂයෙන් දක්වලා තියෙනවා ඒකාදස ධම්මා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තන්ති අපාය භය පච්චවෙක්කනතා ආනිසංස දස්සාවිතා ගමන වීති පච්ච වෙක්කනතා පිණ්ඩපාතා පචායනතා දායජ්ජ මහත්ත පච්ච වෙක්කනතා සත්තු මහත්ත පච්ච වෙක්කනතා ජාති මහත්ත පච්ච වෙක්කනතා සබ්‍රහ්මචර්ය මහත්ත පච්ච වෙක්කනතා කුසීත පුද්ගල පරිවර්ජනතා ආරද්ධ විරිය පුද්ගල සේවනතා තදදි මුත්තතා මෙන්න මේ காரணා 11 තමයි අපිට වීරය අවදි කරගන්නට උපකාරක ධර්ම හැටියට බොජ්ජංග කතාවේදී විශේෂයෙන් මේ කාරණා 11 තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ කාරණා 11 අපි සිංහලෙන් පැහැදිලි කරගත්තොත් පළවෙනි එක තමයි අපාය භය පච්ච වෙක්කනතා. ඒ කියන්නේ අපාය බය සිහි කරන බව. නිතර නිතර යම්කිසි කෙනෙකුට සිහිපත් වෙනවා නම් දැන් අපි පසුගිය සතියේ කතා කළා නිවන් දකින්නට යන ගමනේදී අපට නිතරම නිවන පිළිබඳව සිහිපත් වෙන්නට ඕන. අපි ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය සඳහායි මේ උත්සාහය දරන්නේ කියන එක අපට සිහි වුණොත් තමයි නිවන ඉලක්ක කරගෙන අපේ වීරය අඛණ්ඩව පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ වගේම මේ කාරණා 11 අපට විශේෂයෙන් උපකාර වෙනවා ඒ නිවන පිළිබඳ ඉලක්කය පවත්ව ගන්නට. මොකද අපි පසුගිය සතියේ පැහැදිලි කළා ප්‍රතජන සත්‍යයේ මනස ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හැම විටම ඒ පැත්තට අදින ගතියක් තමයි තියෙන්නේ. සසර ගමන එහෙම තමයි සිත පුරුදු වෙලා තියෙන්නේ, ඇබ්බැහි වෙලා තියෙන්නේ. එතකොට ඒ බඳු සිත තමයි දැන් මේ ලෝභ ද්වේෂ මෝහ දුරු කරන තැනට අලෝභ අද්වේෂ මෝහ දියුණු කරන තැනට දැන් මේ පුහුණු කරන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් මේ මේ පුහුණුව කරන්නේ කෙලස් නසපු කෙනෙක් නෙමෙයිනේ තාම ලෝභ ද්වේෂ මෝහ තියෙන කෙනෙක් විසින් තමයි දැන් මේ ප්‍රයත්නය දරන්නේ. ඒ දරනකොට හැම විටම අර ලෝභ ද්වේෂ මෝහයන්ට අදාළ කාරණා ෂඩේන්ද්‍රයන්ට නිතර නිතර හමු වෙනවා. ඒ හමු වෙනකොට හැම විටම අර ලෝභ ද්වේෂ මෝහයන් තමයි උත්තේජනය වෙමින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ මොකද ඇත්තටම ලෝභ ද්වේෂ මෝහ තියෙන්නේ අපේ මනසේ අනුශය ධර්ම වශයෙන් තැන්පත් වෙලා ඒවා අවදි වෙන්නේ අපේ ෂඩේන්ද්‍රයන්ට ගෝචර වෙන ආරම්මණයන් පිළිබඳව අපි සිතන විදිහ මතයි. සිතන ආකාරය මතයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මීට පෙරත් පැහැදිලි කරලා තියෙනවා මහාලී කියන ලිච්ඡවි රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සත්‍යයක් කෙලෙසෙන්නේ පිරිසිදු වෙන්නේ හේතුවක් ඇතුවද බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුවක් ඇතුවයි කෙලෙසෙන්නේ හේතුවක් ඇතුවයි පිරිසිදු වෙන්නේ. මොකක් නිසාද කෙලෙසෙන්නේ මොකක් නිසාද පිරිසිදු වෙන්නේ කියලා විමසපුවාම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ආරම්මණයන්හි ඒ ඉන්ද්‍රයන් පිනවන්නට උපකාර වෙන යම්කිසි ගති ලක්ෂණ ඒවාහි පවතී. ඒ ගති ලක්ෂණ පිළිබඳව නැවත නැවත ඇලීමෙන් බැඳීමෙන් ආස්වාදනීය ආකාරයෙන් සිතන්නට පෙළඹෙනකොට අන්න ඒ පිළිබඳව තෘෂ්ණාව වැඩෙන්න පටන් ගන්නවා. එතකොට තථාගතයන් වහන්සේ විශේෂයෙන් නීවරණ ධර්ම පිළිබඳ රුක්ක සූත්‍රයේදී පැහැදිලි කරනවා මහා රුක්ෂයක් තත්වෙට යම් කුඩා පැලෑටියක් වර්ධනය වෙන්නේ අර සියලුම මුල් වලින් නිරන්තරයෙන් සාරය උරලා දෙනවා නම් ඒ සාරය නිසාර ගහ අනුක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒක අහෝසි වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ප්‍රතජන මනස හැම විටම ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ඒ පැත්තට අදින විදිහටයි පුරුදු වෙලා තියෙන්නේ. එනිසා අර බාහිරින් ගන්නා සෑම අරමුණක්ම ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් ප්‍රතිචාර දක්වන්න තමයි මනස පුහුණු වෙලා තියෙන්නේ. ඇබ්බැහි වෙලා තියෙන්නේ. දැන් අපි මේ සුපුරුදු ඇබ්බැහියට වඩා ප්‍රතිවිරුද්ධ ධර්මයකට තමයි මේ යොමු කරන්න උත්සාහ කරන්නේ වීරය. අන්න ඒ නිසායි හැම තැනකම අපට වීරය අත්‍යවශ්‍ය වෙන්නේ. මොකද මේ කාර්ය කරන්න ලොකු ප්‍රයත්නයක් අපිට දරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගමන් මඟ පටිසෝතගාමි. පටිසෝතගාමි කියලා කිව්වේ ගංගාව සාමාන්‍යයෙන් ගලා බසින්නේ පහළට, ඒ පහළට ගලා බසින ස්වરૂපයට ප්‍රතිවිරුද්ධ දිශාවට, ඉහළ දිශාවට අපි උත්සාහ කරනවා ගමන් කරන්න. එතකොට දැන් පහළට ගලන ගතිය තමයි ගඟේ ස්වභාවය. එතකොට ඒ ස්වභාවය විසින් හැම විටම පහළට ඇදගෙන යන්නයි උත්සාහ කරන්නේ. ඒක 아무තු වැරද්දක් නෙමෙයි ඒක තමයි ස්වභාවය. දැන් අපි මේ ඉහළට යන්න ඕන කියලා උත්සාහවත් වෙනකොට හැම විටම අර පහළට ගලන ගම් දියෙන් අපිව පහළට තල්ලු කරනවා හැම විටම. දැන් මේ තල්ලු කරන ස්වභාවයට ප්‍රතිවිරුද්ධ වූ බලය අපි හැමතිස්සෙම ගොඩනගිය යුතුයි අපි ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා. ඒතකොට ඒ ඒ උත්සාහය, ඒ ප්‍රයත්නය, ඒ කැපකිරීම නැතුව ඉදිරියට යන්න බෑ. ඒ කැපකිරීම හීන වෙච්ච හැම තැනකම ඒ උත්සාහයේ හීන වෙච්ච හැම තැනකම අර ජලකඳ විසින් ස්වභාවිකව පල්ලෙහාට ඇදගෙන යනවා. ඒතර අන්න ඒ වගේ තමයි ලෝභ ද්වේෂ මෝහ වලින් අපිව ගසාගෙන යන අනුසෝතගාමීව දැන් අපි මේ පටිසෝතගාමීව අලෝභ අද්වේෂ අමෝහ අවදි කරමින් නිර්වාණගාමිනී මාර්ගයට යොමු වෙන්නට වෑයම් කරනවා එහෙම වෑයම් කරනකොට ස්වභාවයෙන්ම අර ජල කඳ වගේ ලෝභ ද්වේෂ මෝහයන් අපිව පල්ලෙහාට අදිනවා. අර අනුසෝතගාමීව පහලට තල්ලු කරනවා. එතකොට මේ තල්ලු කරනකොට යම් මොහොතක් හෝ අපේ මනසේ වීර්ය ගිලිහෙනවා නම් ඒ ගිලිහෙන හැම මොහොතකම අර ජල කඳත් එක්කලා පහලට ගහගෙන යනවා. ආය අපි උත්සාහ කරලා ආය උඩහට පීනන්න පුළුවන්. හැබැයි ඒ පීනුවට ආපහු ජල කඳාවහම එහෙම නැත්නම් අර වීර්‍ය ගිලිහිච්ච තැනදී ආයෙ පහලට ගහගෙන. එතකොට මේක කවදාවත් නිමක් වෙන වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කාර්ය නිමා කරන්නට නම් අර ගසාගෙන යන ජලකඳට ප්‍රතිවිරුද්ධව දරන ප්‍රයත්න හැම මොහොතකම පවත්වා ගන්නට සිද්ධ වෙනවා. අන්නේ හැම මොහොතකම පවත්වන්නට සමත් වෙනවද නැද්ද කියන කාරණේ මත තමයි අපි පටිසෝතගාමීව ආරම්භ කරන ගමන අපට ගමනාන්තයේ යන්න කොතෙක් කාලයක් ගත වෙනවද ඒක අපට කරගන්න පුළුවන් වෙනවද කාලය සහ තමන්ගේ පරමාර්ථ සාධනය කියන එක තීරණය වෙන්නේ අර අකණ්ඩ වීරයත් එක. ඒ නිසා තමයි මේ නිර්වාණගාමිනී මාර්ගයේදී වීරය කියන සාධකේ මෙතරම්ම වැදගත් වෙන්නේ. අපි නිතරම කතා කරනවා මෙතන සත්වයක්, පුද්ගලයෙක්, ආත්මයක් කියලා කිසිවක් නැහැ. දැන් ගඟට මොනවා හරි ලී දණ්ඩක් දැම්මොත් ඒ ලී දණ්ඩ ගසාගෙන යන්නේ පහළට. ඒතකොට ඒක පහළට ගහගෙන යන්න ඒකට ආත්මයක් තියෙන්න ඕනේ ඒක පහළට තමයි ගහගෙන යන්නේ. ඊළඟට අපි හිතමු ඒක ඉහළ පැත්තට ක්‍රියාත්මක වෙන්න උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කාන්දමක තියෙන ඒ ඇද ගැනීමේ ශක්තිය. ඒ ඇද ගැනීමේ ශක්තියත් එක්කලා යමක් ඒ කාන්දම දිශාවට ඇදෙන්නට පුළුවන්. අන්න ඒ වගේ ඕනම දෙයක අදාළ ශක්තිය ක්‍රියාත්මක වෙන්නට පුළුවන් අර අනුසෝතගාමී වගේම පටිසෝතගාමීව. ඒ පටිසෝතගාමීව ක්‍රියාත්මක වෙන මානසික ගුණාංග තමයි අලෝභය, අද්වේෂය, අමෝහය, නිවන පිළිබඳ බලාපොරොත්තුව මේ ආදී කාරණා. ඒතකොට මේවා මානසික ධර්ම. එතකොට මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් කියලා කිසිවක් නැති වුණාට ඒ ඉන්ද්‍රිය ධර්ම, ඒ බල ධර්ම, ඒවා බලවත් වෙන්න බලවත් වෙන්න අර සාධක ටික සියල්ල එකතු කරගෙන පටිසෝතගාමීව ගඟේ උඩුගම් බලා මේ නාම රූප ධර්මයන් කැඳවාගෙන යන්නට වෑයම් කරනවා. හැබැයි වෑයම් කරාට අර අනුසෝතගාමීව වහාම පහලට ගසාගෙන යන්න හැම විටම බලපෑම තියෙනවා. ඒක නොනවතින බලපෑම. අර ජලකඳ පල්ලෙහාට ගලන බව ඒක නොනවතීම හැම මොහොතකම මේ බලපෑම තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අර ඉහළට ගසා ඉහළට ගමන් කරන්නට අවශ්‍ය බලය හැමතිස්සෙම පවත්ව ගන්නට. යන්නේ නිසා මේ වීරය අවදි කොට පවත්වා ගැනීම නිර්වාණගාමිනී මාර්ගයේහි අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එතකොට ඒ සඳහා අපට වැදගත් වෙන පළමු කාරණේ හැටියට මෙහි දක්වන්නේ අපාය භය පච්චවෙක්කනතා. එතකොට පච්චවෙක්කති කියලා කියන්නේ සිහියෙන් නුවණින් කල්පනා කරන. අපාය භය කියලා කියන්නේ යම්කිසි හේතුවකින් අපි දුගතියක උපන්නෝ. ඒ දුගතියක උපන් තනත්තාට ಗುಣධමයක් දියුණු කරගන්නට කිසිදු අවකාශයක් නැහැ. බුද්ධෝත්පාද කාලයක් තිබුණා වුණත් අපට ඒ බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්නට විදිහක් නැහැ. මොකද මනස දුර්වලයි. එතකොට අවශේෂ සාධක සියල්ලක් පූර්ණ වුණත් මනසේ තියෙන දුර්වල බව නිසා ඒතනත්තට නිවන සම්බන්ධ අදහසක්වත් ඇති කරගෙන මනස පුහුණු කරන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. එතකොට එහෙම දුගතියකට ඇද වැටුනොත් ආපහු සුගතියකට එන්න තියෙන ඉඩකඩ ඊටාම අඩුයි. ඒක කොච්චර අඩුද කියනවනම් බුදුරජාණන් වහන්සේ අර කනකස් බෑවා විය සිදුරෙන් අහස දැකීමේ උපමාව දේශනා කරන්නේ දුගතියට වැටුණු කෙනෙක් යලි සුගතියක උපදින්නට කොච්චර දුෂ්කරද කියන කාරණේ පැහැදිලි එතකොට අන්න ඒ කාරණා නැවත නැවත සිහි කරනකොට තමයි අපිට මේ ලැබූ මනුෂ්‍යාත්ම භාවය බුද්ධෝත්පාද කාලයකයි අපට ලැබිලා තියෙන්නේ අංග ප්‍රත්‍යංග විකෘති නොවි ලැබිලා තියෙන්නේ සති සම්පජඤ්ඤයේ ඇති ආත්ම භාවයක් ලැබිලා තියෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරක් අපට ලැබිලා තියෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අපට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ යම් හේතුවකින් අපි දුගතියටපත් වුණොත් මේ සියලු අවස්ථා ගිලිහි යනවා ඒ නිසා මේ ලැබිලා තියෙන අවස්ථාවේ අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන කියලා අර අපායෝත්පත්තියේ තියෙන අනර්ථකාරී බව එහි තියෙන හානිදායක බව නැවත නැවත සිහියෙන් නුවණින් කල්පනා කරනකොට තමයි වීරය උපදින්නේ. දැන් මෙතනදී අපි පෙර දිනකත් සිහිපත් කරලා දුන්නා බියපත් කියන එක ක්ලේශයක්. බිය ප්‍රත්‍යවේක්ෂා නුවණින් දැකීම කියන එක ප්‍රඥාව. එතකොට මෙතන කියන්නේ අපාය භය පච්චවෙක්කනතා. ඒ අපායේ තියෙන බියජනක බව අනර්ථකාරී බව සිහියෙන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතු අපි අපායට බියපත් වුනොත් ඒ බිය කියන්නේම ක්ලේශයක්. බිය කියන්නේම ද්වේෂමූලික සිතක්. ඒතර එතනම අපි අකුසලයේ පැත්තට යලි නැඹුරු වෙන්නේ. ඒ නිසා එසේ නොවන්නට නම් අපි අපාය බය සිහියෙන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීම කුමක්ද ඒ ඒ ප්‍රඥාවෙන් කොහොමද ඒක දකින්නේ කියන කාරණේ හරියට තේරුම් ගන්න ඕන. ඊළඟට දෙවැනි කාරණය ආනිසංස දස්සාවිත. ඒ කියන්නේ වීරෙහි අනුසස් දක්නා බව. එතකොට මේ වීරය කරන පුද්ගලයා තමයි ලෞකික ලෝකෝත්තර උභයාර්ථයම සාධනය කරගන්නට සමත් වෙන්නේ. එතකොට සම්මා සම්බුද්ධත්වයේ කෙලවර කොට ඇති ඕනෑම උත්තරීතර තත්වයකට පැමිණෙන්නට සුදුසුකම් ලබන්නේ. සක්විති රජකම කෙලවර කොට ඇති මනුෂ්‍ය ලෝකේ ලැබිය හැකි සියලුම කාම සම්පත් ලබන්නට සුදුසුකම් ලබන්නේ. එතකොට සක්දෙව් රජ පදවිය ප්‍රමුඛ කොට ඇති දෙව්ලොව ලබන්නා වූ සියලු දිව්‍ය සම්පත් ලබන්නට සුදුසුකම් ලබන්නේ. ඊළඟට රූපාවචර බ්‍රහ්මලෝක අරූපාවචර බ්‍රහ්මලෝකවල උපදින්නට සුදුසුකම් ලබන්නේ. එතකොට සියලු සංඥා වේදනා නිරුද්ධ කරලා Nirodhaයට සමවදින්නට සමත් වෙන්නේ. ක්ලේශයන් ප්‍රහාණය කරලා පරිණිරවාණයට පැමිණෙන්නට සමත් වෙන්නේ. මේ මෙබඳු වීරයක් ඇති කෙනෙක් පමණයි. එහෙම නැති කෙනෙකුට කිසිදාක තමන් අපේක්ෂා කරන ඵලය ලබන්නට පුළුවන්කමක් නැහැ කියන විදිහෙන් අපි විවිධාකාරයෙන් මේ වීරයෙහි ඇති වටිනාකම, එහි ආනිසංස, එහි ප්‍රයෝජනෙ නැවත නැවත කල්පනා කරන කෙනෙකුට තමයි ඒ වීරය අවදිව පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. අපි පෙර දිනේ සිහිපත් කළා ආරම්භක ධාතු කියලා කිව්වේ යමක් ආරම්භ කරන වීරය. ඒතොර නික්කම ධාතු කියලා කිව්වේ ඒක පවත්වා ගන්න ඕන, නඩත්තු කර ගන්න ඕන. ආරම්භ කරන තරම් ලේසි නෑ මේක පවත්වාගෙන යන්නේ. අපි නිවන් දකින්න ඕන කියලා එක දවසක අපිට හිතන්න පුළුවන්. ඒක දවස් දෙකක්, සතියක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු කීපයක් ජීවිත කාලෙම අඛණ්ඩව පවත්වනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඊට පස්සේ ඒ ජීවිත කාලය අවසන් වුණාට පස්සේ ඊළඟ භවයේත් නැවත ඒක සිහිපත් කරගෙන පවත්වාගෙන යනවා කියන එක භව ගණනාවක් පවත්වාගෙන යනවා කියන එක ඊළඟට කල්ප ගණනාවක් පවත්වාගෙන යනවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඉතින් ඒ සඳහා අර නිරන්තරයෙන්ම දුගතියෙහි ඇති බය සිහි කරන බව සහ වීරයෙහි ඇති වටිනාකම ආනිසංස සිහි කරන බව වැදගත් වෙනවා. ඊළඟට ගමන වීති පච්ච වෙක්කනතා. ඒ කියන්නේ බුද්ධාදී උත්තමයන් වහන්සේලාගේ ගමන් මාර්ගය මෙනෙහි කරන බවයි. දැන් අපි නිවන් දැකීම සඳහා යනවා ඒ සඳහා ආදර්ශය අපට සපයන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සහ ආර්ය මහා සංඝරත්නය. එතකොට සම්මා සම්බුද්ධ චරිතය අපට ටිකක් දුරස්තයි වගේ හිතෙනවා නම් අපට සමීප වූ ශ්‍රාවක චරිත අපට හඳුනා ගන්නට පුළුවන්. දැන් මේ මෑතකදී එක ස්වාමීන් වහන්සේ නමක් අපට සිහිපත් කළා. උන්වහන්සේගේ විහාරස්ථානයේ උන්වහන්සේ 80 මහා ශ්‍රාවක පූජා බොහෝ තැන්වල තියෙනවා අපි අහලා තියෙනවා දැකලා තියෙනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිමනෙල්ලා තියෙනවා දැකලා තියෙනවා නමුත් උන්වහන්සේ අසූ මහ ශ්‍රාවක පූජාවක් කරලා තිනවා වෙනස් ආකාරයකින්. ඒ මොකද්ද? මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා අතර ඒ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාම අගතනතුරු ලැබුවේ නැහැ. 40 නමක් පමණ තමයි අගතනතුරු ලබලා තියෙන්නේ. ඊළඟට භික්ෂුණීන් වහන්සේලා අතරත් ඉන්නෝ අගතනතුරු ලැබූ භික්ෂුණීන් වහන්සේලා. ඊළඟට උපාසකයින් අතරත් ඉන්නවා අගතනතුරු ලැබූ උපාසකයන්. උපාසිකාවන් අතරත් ඉන්නවා අගතනතුරු ලැබූ උපාසිකාවන්. මේ අග්‍රස්ථාන ලැබූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඒක රාශී කරාම එතනත් 80 දෙනෙක් ඉන්නවා. එතකොට උන්වහන්සේ පූජාවක් කරලා තියෙනවා ඒ අග්‍රස්ථාන ලැබූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සිහිපත් කරලා උන්වහන්සේලාගේ ගුණ අගය කරමින් විශේෂ පූජාවක්. ඒක ඉතාමත්ම වටිනවා. කුමක් නිසාද? යම්කිසි කෙනෙකුට දැන් භික්ෂුවක් නම් ඒ භික්ෂුවට තමන්ට දියුණු කරගන්නට වඩා උනන්දු වෙන ගුණය ඒ ගුණය අග්‍ර වශයෙන් දියුණු කළේ යම් භික්ෂුන් වහන්සේ නමක් නම් ඒ භික්ෂුන් වහන්සේගේ චරිතය ආදර්ශ කොටගෙන උන්වහන්සේගේ ගුණයට නැවත නැවත ගරු කරමින් උන්වහන්සේ කවර ආකාරයෙන්ද සසරේ මේ ගුණය දියුණු කළේ කියලා විමසමින් සොයමින් ඒ ගුණයට වන්දනා කරමින් පූජා කරමින් ගරු කරමින් කටයුතු කරනකොට තමන් තුළ ඒ ගුණය අවදි කරගන්න ලොකු වීරයක් අවදි වෙනවා. එතකොට යම්කිසි භික්ෂුණියකට යම් දසසිල් මාතාවකට යම් ගුණයක් දියුණු කරගන්නට ඕන නම් අර භික්ෂුණීන් වහන්සේලා අතර ඒ Tamanට වැඩි දියුණු කරගන්නට අවශ්‍ය ගුණය යම් භික්ෂුණියක් දියුණු කළා නම් ඒ භික්ෂුණියගේ චරිත කතා කියවමින් ඒ ගුණය දියුණු කරපු ආකාරය අධ්‍යයනය කරමින් Tamanගේ ගුණ දියුණු කරගන්නට යම් ප්‍රයත්නයක් දරන්න පුළුවන්. යම් උපාසක මහත්මයෙකුට යම් උපාසිකාවකට යම් ගුණයක් දියුණු කරගන්න ඕන නම් ඊට ඒ ගුණය උපරිම මට්ටමින් දියුණු කරපු ඒ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිතය අධ්‍යයනය කරමින් ඒ ගුණය දියුණු කරන්න පුළුවන්. දැන් මේ විදිහට ගත්තාම උන්වහන්සේලාගේ චරිත විවිධාකාරයි. මේ විවිධ චරිතවල අපිට ගන්න දියුණු කරන්න අපිව උනන්දු කරන විවිධ ගති ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ අපි හැමදෙනාම බුද්ධ ශාසනයක ඒබඳු අග්‍රස්ථාන ලබන්නට යා යුතුයි කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. අපිට යම්කිසි ගුණයක් අඩුයි කියලා දැනෙනවා ඒ ගුණය දියුණු කරගන්න ඕන කියලා අපට අවශ්‍යතාවයක් තියෙනවා ඒ සඳහා ඊටාම සුදුසු ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන අපට සිතන්න පුළුවන් නම් ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. හැබැයි සමහර කෙනෙකුට බුද්ධ ගුණය කියන එක තරම් සමීප මදි ගතියක් ඒ කියන්නේ ගොඩක් දුරස්තයි වගේ. ආ ඒ බුදුහාමුදුරුවනේ උන්වහන්සේ කරපු જાති අපිට කරන්න බැහැනේ. ඉතින් අපි බුදු වෙන්න යන අය නෙමෙයි. අන්න ඒ වගේ හුඟක් සමහරට තමන් පිළිබඳව ලඝු කොට හිතනවා. ඉතින් එහෙම කෙනෙකුට උනත් එහෙම සිතන එක සුදුසු නැහැ. නමුත් එහෙම අර හැමෝගෙම ප්‍රඥාව හැමෝගෙම බුද්ධි මට්ටම් එක මට්ටමට වැඩිලා නැති නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ ගම්භීර ගුණය කියන එක හැම කෙනාටම හරියටම විශ්ය නොවෙන්න පුළුවන් ස්පර්ශ නොවෙන්න පුළුවන් හැබැයි එහෙම කෙනෙකුට උනත් අර ශ්‍රාවක චරිතවල ගුණය ස්පර්ශ කරන්න පහසුයි ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ වගේ අගතනතුරු ලැබූ උතුමන් වහන්සේලාගේ චරිතයන් තෝරාගෙන ඒ තෝරාගෙන කියලා කියන්නේ Tamanට වැඩි දියුණු කරගන්න අවශ්‍ය විදිහේ ගුණය තියෙන චරිතයක් තෝරාගෙන ඒක නැවත නැවත කියවලා අධ්‍යයනය කරලා වන්දනා කරන්න පූජා කරන්න ගරු කරන්න ඒබඳු ක්‍රමයක් සකසගත්තහම තාම ශක්තිමත්ව ඒ ගුණය දියුණු කරන්නට පදනමක් හදා ගන්න පුළුවන්. මීට පෙර අපි ප්‍රඥාව ගැන කතා කරනකොට කිව්වා ප්‍රඥාව දියුණු කරගන්න ඕන නම් ප්‍රඥා ගරුක භාවය. එතකොට ගුණයක් දියුණු කරගන්න ඕන නම් ಗುಣගරුක භාවය. ඒතර ධර්මයේ ප්‍රගුණ කරන්න ඕන නම් ධර්ම ගරුක භාවය. එතකොට නිවන් දකින්න ඕන නම් නිවන ගරුක භාවය. නිවනට ගරු කරන බව. ඒක අපේක්ෂා කරන බව. එතකොට මෙන්න මේ විදිහට අපේ මනස සකස් කරගන්න. ඡන්ද චිත්ත විරිය වේමංසා වශයෙන් ඒ තුල නැවත නැවත වැඩෙන විදිහ. ඉතින් එහෙම කරන්න ඉතාමත්ම යෝග්‍යයි අර ස්වාමීන් වහන්සේ ඒ ගත්තු ප්‍රයත්නය උන්වහන්සේ ඒ දායක කාරක ආදීන එක රාශී කරගෙන සියලු දෙනාම දැනුවත් කරලා උන්වහන්සේ ඒ 80 මහා ශ්‍රාවක පූජාවක් හැමතැනම කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා 80 දෙනා වහන්සේගේ පිළිම හදලා වන්දනාමාන කිරීම ආදිය ඒක හොඳයි. නමුත් එතනදී අර විදිහේ ඉලක්කගත වීමක් වෙනවා අඩුයි. හැබැයි අර වහන්සේ ඊට වඩා වෙනස් ආකාරයකට අගතනතුරු ලැබූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම අරගත්තාම එතන 80 දෙනෙක් ඉන්නවා. ඒ 80 දෙනා වහන්සේගේ විශේෂ ගුණ සිහිපත් කරලා පූජාවක් පවත්වලා තිනවා මේ වස් කාල සීමාව තුල. ඉතින් එතන අපි ධර්මදේශනාවකට වැඩම කළා. ඒ අවස්ථාවේ ඒකට ආරාධනා කරන්න වැඩි අවස්ථාවේ තමයි උන්වහන්සේ සිහිපත් කළේ මෙන්න මෙහෙම පින්කමක් සැලසුම් කරලා කලයි කියලා. ඉතින් ඒවැ වැදගත්කම තමයි පින්නතොට දැන් අපි දකිනවා විසාකාව කියලා කියන්නේ සෝවාන් කාන්තාව. බන්දුල මල්ලිකා කියන්නේ සෝවාන් කාන්තාව. එතකොට විසාකාව තමන්ගේ මිනිබිරිය නිය ගියා කියලා ශෝකයටපත් වුණා. හැබැයි බන්දුල මල්ලිකාවට පුළුවන් වුණා තමන්ගේ ස්වාමියා සහ දරුවෝ 30 දෙන්නම එකතන ඝාතනය කළා කියලා දැනගෙනත් කිසිම කම්පනයක් නැතුව පවතින්න. තොර දෙදෙනාම සෝවාන් ඵලය වශයෙන් එක මට්ටමක ඉන්නේ. හැබැයි දෙදෙනාගේ මානසික පුහුණුව දරා ගැනීම තාම පුළුල් පරතරයක් පවතිනවා. කොමක් නිසාද? ඒ තම තමන් සසරේ පුහුණු කරලා තියෙන විදිහ. ඊළඟට මේ සම්බුද්ධ ශාසනයේ අග්‍රදායිකාවන් අතර එහෙම නැත්නම් දායිකාවන් අතර අග්‍ර වුණේ විසාකාව. හැබැයි අග්‍ර උපාසිකා තනතුර ලැබුණේ විසාකාවට නෙමෙයි. අග්‍ර උපාසිකා තනතුරු ලැබුණේ කුජුත්තරාවට සහ වේලුකණ්ඨකේ නන්ද මාතාවට. එතකොට වේලුකණ්ඨකේ නන්ද මාතාව තුළ තිබුණු ආශ්චර්ය අద్භූත ගුණවලින් එකක් තමයි Tamanට හිටපු එකම පිරිමි දරුවා. එකම පුතණු කෙනෙක් හිටියේ. එතකොට ඒ දරුවා නොකල වරදකට රාජ අනට එහෙම නැත්නම් රාජ දඬුවමට ලක් වුණා නොකල වැරද්දකට. ඊපස් රාජපුරුෂය ඇවිල්ලා මේ මෑණියන් බලා ඉඳද්දි කස පහර ගහමින් හම පුපුරලා ලේ විසිවෙන විදිහට කස පහරවල් තලමින් අරගෙන ගිහිල්ලා මේ මෑණියන් බලා සිටියදීම හිස ගසා දාලා මරණයටපත් කළා. එතකොට තමන්ගේ දරුවා මොකක් හරි වරදක් කළාවත් නම් ඉතින් මේ දරුවා කරපු වැරද්ද නිසානේ මෙහෙම උනේ කියලාවත් හිත හදා ගන්න පුළුවන්. ඒතර වරදකුත් නොකොට එහෙම කටයුතු කරනකොට මේ මෑණියන්ට පුළුවන් වුණා ඒ රජුටත් ඒ රාජපුරුෂයින්ටත් සියලු දෙනාටම තමන්ගේ දරුවා හා සමානව මෙත් සිතින් ඒ සියලු දෙනා දිහා බලන්න වෙනසක් නැතුව. එතකොට මේ මොනවද? මේ සාංශාරික පුහුණුව. ඒ සංසාරික පුහුණුව. ඉතින් අන්න ඒ වගේ අපිට යම්කිසි ගුණයක් දියුණු කරගන්න ඕන නම් ඒ ගුණය අග්‍ර විදිහට වර්ධනය කරපු චරිත මේ සම්බුද්ධ ශාසනයෙහි අපේ ශාසන ඉතිහාසෙහි පවතිනවා. ඒතර අන්න ඒ බඳු චරිත සොයාගෙන ඒවා නැවත නැවත කියවන්න, අධ්‍යයනය කරන්න පෙළඹෙනකොට තමයි අපේ මනස හුඟක් ඒ ඔස්සේ වැඩෙන්නේ. ඒ නිසා මේකේ තුන්වෙනි කාරණේ තමයි බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ගමන් මාර්ගය මෙනෙහි කරන බව. බුදුරජාණන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවක රහතන් වහන්සේලාගේ රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ඒ වගේම අගතනතුරු ලැබපු විශේෂතා දියුණු කරගත් උපාසක උපාසිකාවන්ගේ ඒ ඒ අය ගිය මඟ කුමක්ද? ඒ අය මේවා දියුණු කළේ කොහොමද? කියලා නිතර සිහි කරන කෙනෙකුට තමයි ඒ සම්බන්ධව ලොකු වීරයක් උපදින්නේ ලොකු කැමැත්තක් උපදින්නේ. ඒ නිසා වීරය ඇති කර ගැනීම එක් සාධකයක් හැටියට බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ගමන් මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඒක තමයි ගමන වීති පච්චවෙක්කනතා කියන්නේ. ඊළඟට පිණ්ඩපාතාපචායනතා. දැන් භික්ෂුන් වහන්සේලාට මේ කාරණේ කියන නිසා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා අනුන්ගෙන් ලබන භෝජනය ගැන සලකන බවය. ඒ කියන්නේ භික්ෂුව හැම විටම යැපෙන්නේ අනුන්ගෙන් ලැබෙන දානෙ ටික. ඒ නිසා භික්ෂුවක් හැටියට කල්පනා කරන්නට ඕන මම මේ අනුන් දහඩිය මහන්සියෙන් හරි හම්බ කරලා දෙන දේනුයි යැපෙන්නේ. එතකොට මේ අනුන් හම්බ කරගත්තු දේ ඒ අය භුක්ති විඳින්නේ නැතුව අපට ගෙනවිත් පූජා කරන්නේ කුමක් සඳහාද? මේ භික්ෂුව ගුණධම් වඩන කෙනෙක් මේ භික්ෂුවට ගුණධම් වඩන්න උදව් කරන්න ඕන ශාසනය පවත්වන්න සහාය වෙන්න ඕන කියන අදහසින්. ඒතර එහෙම ගෙනත් දෙන දාන ටික වළඳලා අපි ප්‍රමාදීව කටයුතු කරන එක යෝග්‍ය නැහැ. අපි අපේ පරමාර්ථය සඳහා වීරය කරන්නට ඕන කියලා කල්පනා කරන බව. ඉතින් ඒ විදිහට වීරය වැඩෝ උතුමන් වහන්සේලා පිළිබඳ විශේෂයෙන් ওই බැවිනිතියා සාගතයේ කාලේ භික්ෂුන් වහන්සේලාට දාන්නේ නැතුව උන්වහන්සේලා බොහෝ දෙනා අපවත් වුණා. රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. ඉතින් ඒ අවස්ථාවේ එක භික්ෂුන් වහන්සේනමක් ක්ලාන්ත වෙලා උන්වහන්සේට වළඳන්න කිසිවක් නැතුව නමුත් අඹ වැටිලා තියෙනවා ගහක නමුත් ඒ අඹ ගෙඩි උන්වහන්සේට අරගෙන වළඳන්න පුළුවන් කමක් නැහැ පිළිගන්නකො නැති නිසා ඊට පස්සේ එක්තරා උපාසක මහත්මයෙක් ඇවිල්ලා ඒ අඹගෙඩි අහුලලා ඒකෙන් දිය කරලා ගිලම්පසක් හදලා මේ හාමුදුරන්ට පිළිගැන්වුවාට පස්සේ උන්වහන්සේ ඒක වළඳන්. එතකොට ඒ භික්ෂුන් වහන්සේට නැගිට ගන්නවත් අමාරු නිසා ඒ භික්ෂුන් වහන්සේ කර අර දායක මහත්තයා සෑහෙන දුරක් අරගෙන යනවා වැඩම කරගෙන යනවා. එතකොට ඊ අවස්ථාවේ අර භික්ෂුන් වහන්සේ කල්පනා කරන්නේ මේ මේ උපාසක මහත්මයා මගේ කවුද? අම්මා තාත්තද? සහෝදරයෙක්ද ඥාතියෙක්ද පුත්‍රයෙක්ද කවුරුත් නෙමෙයි. ඒතර කුමක් සඳහාද මේ අනුග්‍රහය කරන්නේ? එහෙනම් මං වගේ කෙනෙක් ප්‍රමාද වෙන්නට සුදුසු නැහැ කියලා අර දායකයාගේ කරමත ඉඳිමින්ම Taman ප්‍රගුණ කරපු විදර්ශනාවන් අවදි කරගෙන විදර්ශනා ඥාන උපදවාගෙන කෙලෙසුන් නසන්නට නිවන් අවබෝධ කරන්නට උන්වහන්සේ සමත් වෙනවා. එතකොට ඒ දැඩි වීරිය උපදින්නේ කුමක් නිසාද? අර අනුන්ගෙන් යැපෙන කෙනෙක් මම ඒ නිසා මම ප්‍රමාද වෙන එක සුදුසු නැහැ කියන බව සිහි කිරීම තුළ අපේ වීරය වෙනදාට වඩා අවදි කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට පස්වෙනි කාරණේ තමයි දායජ්‍ය මහත්ත පච්චවෙක්කනතා. තමාගේ උරුමයේ මහත් බව මෙනෙහි කරන බව. ඒ කියන්නේ දායාදයේහි මහත් බව. මෙතන දායාදය කියලා කියන්නේ මව්පිය පරම්පරාවෙන් හෝ යම්කිසි පරපුරකින් Tamanට උරුම වුණු දේ. ඉතින් මේ කතාව ප්‍රධාන වශයෙන් දේශනා කරලා තියෙන භික්ෂුන් වහන්සේලාට. ඒතර භික්ෂුන් වහන්සේලාගේ දායාදය උරුමය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් උරුම වෙච්ච දේ. මේ චීවරය අපට උරුම වුණේ බුදුරජාණන් වහන්සේගෙන්. ඒතර මේ ශ්‍රමණ ප්‍රතිපදාව අපට උරුම වුණේ බුදුරජාණන් වහන්සේගෙන්. ඒතර මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මගයි අපි මේ යන්නේ. එතකොට අපි නියෝජනය කරන්නේ ඒ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය එහෙම නැත්නම් ඒ භික්ෂු සංඝයාවයි අපි නියෝජනය කරන්නේ. ඉතින් ඒ නිසා මම මෙබඳු සුවිසල් දේව් බඹුන්ගේ වන්දනාවට පූජාවට පාත්‍ර වූ සුවිශේෂ પરම්පරාවකින් පැවතෙන කෙනෙක්. ඒ නිසා මම වගේ කෙනෙක් ප්‍රමාදී වෙන එක සුදුසු නැහැ කියන ආකාරයේ ඒ Taman කවර උතුම් පරපුරකින් පැවතෙන උතුම් දායාදයක්ද Tamanට ලැබිලා තියෙන්නේ මහානකම හැටියට වික්ෂුත්වයේ හැටියට Tamanට ලැබිලා තියෙන මේ අවස්ථාව කොච්චර ලොකු දායාදයක්ද කියන බව නැවත නැවත සිහි කිරීම වීරිය උපදවා ගන්නට උදව් වෙනවා ඊළඟට හත් හයවෙනි කාරණය තමාගේ ශාස්ත්‍රූවරයාගේ මහත් බව සත්තු මහත්ත පච්චවෙක්කනතා ශාස්ත්‍රූවරයාගේ මහත් බව ඒ කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමේ දෙවියන්ට බඹුන්ට මරුන්ට කිසිවෙකුට සමකල නොහැකි සුවිශේෂ චරිතයක් එතකොට උන්වහන්සේ ਸਰවඥයි උන්වහන්සේ සියල්ල අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරනවා එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේගේ තියෙන විශේෂත්වය. එතකොට අන්‍ය ශාස්ත්‍රවරුන් ඇසුරු කරපු අනුගාමිකයින් ඊයි නොමග ගියා. ඒගොල්ලන්ගේ උත්සාහය ව්‍යර්ථ වුණා. හැබැයි අපට එහෙම හානියක් නැහැ. තථාගතයන් වහන්සේ ਸਰවඥයි. උන්වහන්සේගේ ධර්ම ස්වාක්කාතයි. උන්වහන්සේගේ ප්‍රතිපදාව සුපටිපන්නයි. ඒ නිසා ඒ තථාගතයන් වහන්සේ සාස්ත්‍රූ කොටගෙනයි අපි කටයුතු කරන්න කියන බව නැවත නැවත සිහි කරනකොට අපේ මනසේ වීරිය උපදිනවා. ඊළඟට හත්වෙනි කාරණය ಜಾති මහත් පච්චවේකනතා. ಜಾතියේ මහත් බව ප්‍රත්‍යක්ෂා කරන්නේ. ಜಾතිය කියලා කියන්නේ දැන් අපි ඉපදිලා තියෙන මනුෂ්‍ය ආත්ම භාවය. එතකොට මනුෂ්‍යාත්ම භාවය තමයි ಗುಣධම් වඩන්න සුදුසුම තැන. දිව්‍ය ලෝකේ උපන්නාම දෙවියන්ට ශක්තිමත් මනසක් තිබුණාට අපට වගේ ශක්තිමත් කයක් නැහැ ශක්තිමත් ඉන්ද්‍රිය පද්ධතියක් නැහැ ඊට එතකොට තිරිසන් ආදී සතර පායෙහි දුර්වල මනසක් තියෙන තිරිසනාට කය යම් ප්‍රමාණයකට ඕලාරික ශක්තිමත් කයක් ඇති තිරිසන් ආත්ම භාව තියෙනවා නමුත් සිත ශක්තිමත් දෙවියාට සිත ශක්තිමත් වුණාට කය ශක්තිමත් නැහැ. ගත සිත දෙකම ශක්තිමත්ව ලබලා තියෙන එකම ආත්ම භාවයේ මනුෂ්‍යාත්ම භාවයේ පමණ. එතකොට කුසල බලයෙන් අපට හැම දෙයක්ම දකින්න පුළුවන් දැසක් ලැබිලා තියෙනවා. හැම දෙයක්ම අහන්න පුළුවන් දෙකනක් ලැබිලා තියෙනවා. එතකොට මේ පංචේන්ද්‍රයන්ම අපට ප්‍රකෘතිමත්ව ලැබිලා තියෙන සසර කරන ලද කුසල බලය. ඒ වගේම පෙර භවයේ මේ යනකොට අපිට කුසලයක් සිහිපත් වුණු නිසා තමයි අපි ශක්තිමත් සිතකින් ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අපේ මනෝද්වාරයේ ප්‍රභාස්වරයි පැහැපත් පබස්සර මිදම් බික්කවේ චිත්තං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කුසල් සිතකින් උපන්නා වූ සත්වයාගේ මනස මනෝද්වාරයේ ප්‍රභාස්වරයි. ඒතර ඒ බඳු ප්‍රභාස්වර මනසක් ඇතිව කුසල බලයෙන් ලැබුණු තීව්‍ර ඉන්ද්‍රියන් ඇතුව අපි මේ මනුෂ්‍ය ලෝකේ උපන්නේ. ඒ වගේ බුද්ධෝත්පාද කාලයක අපි ඉපදිලා තියෙන්නේ. එතකොට අංග ප්‍රත්‍යංග විකෘති නොවුණු ආත්ම භාවයක් අපිට ලැබිලා තියෙනවා. එතකොට මේ විදිහට මේ ලබා තියෙන මනුෂ්‍යාත්ම භාවයේ තියෙන මහත්වය, එහි තියෙන විශේෂත්වය නැවත නැවත නුවණින් කල්පනා කරලා බලන කෙනෙකුට වීර්ය උපදවා ගන්නට පහසුයි. ඊළඟට අටවෙනි කාරණය සබ්‍රහ්මචාරී මහත්ත පච්චවේකනතා සබ්‍රහ්මචාරීන්ගේ මහත් බව ප්‍රත්‍යවේක්ෂා කිරීම. ඒ කියන්නේ සබ්‍රහ්මචාරීන් කියන්නේ එකට ගුණධම් වඩන අය. ඉතින් මේ කාරණා භික්ෂුන් වහන්සේලා මුල් කොටගෙන දේශනා කරන නිසා භික්ෂුවට තමන් හා එකට ಗುಣධම් වඩන අය අපි කාගේ කවුරුන්ද අපේ මේ මේ પરම්පරාව එහෙම නැත්නම් අපිට එකට ಗುಣධම් වඩන අය හැටියට කාගේ පිරිවරටද අපි එකතු වෙලා තියෙන්නේ සැරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුලාදී මේ සුවිශේෂ ශ්‍රීනාශ්‍රමයන් වහන්සේලා ආපු පරපුරකයි අපි මේ ගොනු වෙලා කටයුතු කරන්නේ. ඒ උතුමන් වහන්සේලා ශ්‍රීනාශ්‍රමයන් වහන්සේලා ජීවිතේ පරදුවට තියලා ಗುಣධම් වඩපු ඊළඟට දැන් අර මහා සීවහාමුදුරුව එහෙම ගැන කියනකොට කියවෙනවා අවුරුදු 30ක් මුළුල්ලේ නිදි නොලබා භාවනා කළා අරහත්ත්වයේ සඳහා සරියුත් හාමුදුරුව ගැන කතා කරනකොට උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා වසර 30ක් මුළුල්ලේ උන්වහන්සේ නොනිදා එක දිගටම උන්වහන්සේට යමක් උපදව ගන්නට නෙමෙයි උන්වහන්සේ පැවිදි වෙලා කෙටි කලකින්ම අරහත්ත්වයටපත් වුණා. හැබැයි අරහත්ත්වයටපත් වෙලා වසර 30ක් මුළුල්ලේ උන්වහන්සේ නොනිදා කටයුතු කරන කුමක් සඳහාද? Taman අවබෝධ කරගත්තේ ධර්මයේ ලෝක සත්‍යයට කියා දීලා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්න තියෙන වැඩ කොටස කරන්න. මේ විදිහට ආත්මාර්ථය පරාර්ථය වෙනුවෙන් තමන්ගේ විමුක්තිය සහ අන් අයට විමුක්ති මඟ කියා දෙමින් සම්බුද්ධ ශාසනය පවත්වන්නට අවුරුදු දසක ගණන් අවුරුදු 30 40 ඒ විදිහට නොනිදා වීරය කරපු ඉබඳු ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලාගේ પરම්පරාවකට එකතු වෙලයි අපි මේ කටයුතු කරන්නේ. අපිත් එක්ක එකට ಗುಣධම් වඩපු අය මේ පිරිවරේ ඉබඳු අයයි හිටියේ. එතකොට අතීතයේ එහෙම සිහි කරන්න. එතකොට වර්තමානයේ පිළිබඳව අපිට සිතා බලන්න පුළුවන්. අපිත් එක්ක එකට ಗುಣධම් වඩන අයගේ තියෙන විශේෂතාවය. ඉතින් ඒ බඳු පිරිසක් එක්ක අපි ಗುಣධම් වන්නකොට අපි ප්‍රමාද වෙන එක සුදුසු නැහැ යෝග්‍ය නැහැ කියන බව කල්පනා කරමින් වීරය මතු කරගන්න. ඊළඟට නවවෙනි කාරණය කුසීත පුද්ගල පරිවර්ජනතාව. අලස පුද්ගලයන් බැහැර කිරීම. එතන අලස පුද්ගලයන් බැහැර කිරීම කියලා කියන්නේ අලස කුසීත පුද්ගලයන් ඇසුරු කරනකොට අපි නොදැනුවත්වම අපේ චර්යා අපේ සිතුම් පැතුම් අපේ ආකල්ප ඒ විදිහට හැඩගැහෙනවා. අනිත් එක්කෙනා දානේ වන්දලා නිදා ගන්නවා නම් ඉතින් මමත් ටිකක් නිදාගත්තාම මොකද වගේ. එහෙම නැත්තම් එහෙම හිතන්නෙත් නෑ. මටත් නිකන් නිදා ගන්න ඕන වගේ හිතෙනවා. එතකොට යම් පෙළඹවීමක් ඇති එතකොට අනිත් කෙනා දානේ ටික වන්දලා නිකන් මොන මොනවා හරි කතා බහ කර කර ඉන්නවනම් මාත් ඒකට ටික කාලයක් යනකොට හුරු වෙනවා. අන්න ඒ නිසා අලස පුද්ගලයන් බැහැර කිරීම අලස පුද්ගලයන්ගෙන් ඉවත් වීම විශේෂයෙන් වීර්ය දියුණු කරගන්න කරුණක් හැටියට දක්වලා තියෙනවා. ඊළඟට ආරද්ධ විරිය පුද්ගල සේවනතා අරමන ලද වීර්යති පුද්ගලයන් ඇසුරු කිරීම. ඒ කියන්නේ අකුසල් දුරු කරන්න කුසල් දියුණු කරන්න දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න නිතර උනන්දු වෙන කැප වෙලා ඒ කටයුතු කරන අව්වය වැස්සය පින්නය කියලා ඒවා බැහැර කරලා උදාසීන නොවන කැපවීමෙන් ඒ ಗುಣධම් වඩන ඒ බඳු වීරවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම. එතකොට තමයි Tamanටත් එහෙම කරන්න ඕන කියලා හිතෙන්නේ. Tamanටත් එහෙම කරන්න ඕන කියලා වීරය උපදින්න. දැන් ඔය දරුවෝ පාඩම් කරනකොට උනත් තනියෙන් පාඩම් කරනවට වඩා තව කැප වෙලා පාඩම් කරන තව එක්කෙනෙක් හෝ දෙන්නෙක් එක්ක කටයුතු කරනකොට යම්කිසි උදාසීන ගතියක් තියෙන දරුවෙක් වුණත් වේගවත්ව ඒ අධ්‍යන කටය තුළ යෙදෙන. මොකද අර ඇසුර නිසා. ඒ නිසා ಗುಣධම් වඩන්න නිවන් දකින්න යන ගමනේදී බඳු වීරවන්ත උතුමන්ගේ ඇසුර අපට උපකාර වෙනවා වීරය වැඩි දියුණු කරගන්න. ඊළඟට තදදි මුක්තත ඒ කියන්නේ වීරය ඇති කර ගැනීමට නැමුණු සිත් ඇති බව. එතකොට ඔන්න ඔය කාරණා 11 දක්වනවා වීර්ය අවදි කරගැනීමේ සාධක හැටියට ඊළඟට පිනතුන් නිතර අහලා පළපුරුදු කාරණා 8ක් තියෙනවා ආරම්භක වස්තු 8 සහ කුසීත වස්තු 8 මේකේ හරීම වැදගත් කරුණක් තියෙනවා අපට මේ මොකක්ද වැදගත් කරුණ කියලා කිව්වේ කුසීත වස්තු 8 හැටියට දක්වන කාරණා 8මයි ආරම්භක වස්තු හැටියට දක්වලන්නේ දැන් අර 11ට අමතරව මේ වෙන කාරණා ටිකක් මේ මතක් කරන්නේ කුසීත වස්තු හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුගේ මනස උදාසීන වෙන්නට උපයෝගී කරගන්න කරුණු. ඒ කියන්නේ මනස උදාසීන වෙන්න හේතු වෙනවයි කියලා කියන්න බෑ. මනස උදාසීන කරගන්න උපයෝගී කරගන්න. අපි තමයි ඒවා එහෙම හිතන්නේ. ඒ කාරණා උදාසීන බවට හේතුවක් බවට පමුණුවා ගන්න. හැබැයි අර නිවැරදිව හිතන කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් හිතන කෙනෙකුට ඒ උදාසීන අයෝනිසෝ මනසිකාරයෙන් උදාසීන බව සඳහා උපයෝගී කරගන්නා காரணා අටම යෝනිසෝ මනසිකාරයෙන් වීර්ය උපදවන්නට වෑයම් කරන කෙනෙකුට ඒ අටම ආරම්භක ධාතු හැටියට වීර්ය උපදවන්නට හේතු වෙනවා. ඒ මෙතනදී අපිට මේ காரணා අටට වඩා වැදගත් වෙන්නේ අන්නේ දැක්ම ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට කුසීත බව සඳහා යමක් උදව් කරගන්න පුළුවන් අපි નિවරදිව කල්පනා කරනවා නම් නිවන ඉලක්ක කොටගෙන කල්පනා කරනවා නම් ඒ කරුණම අපට වීරිය උපදවා ගන්නට හේතුවක් කරගන්නවා. මීට පෙරත් අපි කතා කරලා තියෙනවා බුදුරජාන් වහන්සේ නිබ්බේධික සූත්‍රයේදී දක්වනවා දුක ප්‍රතිඵල දෙකක් ඇති කරනවා මොනවද සම්මෝහ වේපක්කං වා පරියට්ටි වේපකම්වා දුක අපට සම්මෝහය උපදවන්න පුළුවන් පරේෂණය හෙවත් ප්‍රඥා උපදවන්න පුළුවන් එතකොට එකම දුක කොහොමද මේ කාරණා දෙකකට හේතු වෙන්නේ අපි සිතන විදිහත් එක්ක දුක පිළිබඳව අපි අයෝනිසෝ මනසිකාරයෙන් නම් කල්පනා කරන්නේ සම්මෝහය උපදවන අපි දුක පිළිබඳව යෝනිසෝ මනසිකාරයෙන් නම් කල්පනා කරන්නේ වීර්ය උපදින්නට මොකද්ද මේ ඇයිද මේ පීඩාව මොකක් නිසාද මේ පීඩාව මොකද්ද මේ හේතුව කොහොමද ඒක වෙනස් කරන්නේ මම ඒකද මොකද්ද කරන්න ඕන මේ විදිහෙන් වීර ප්‍රඥාව වැඩෙන්න ඒ දුක්ඛය කෙනෙකුට හේතු එතකොට එකම දුක අපි ඒ දිහා බලන විදිහත් ඒ නිසා තමයි අර සම්බාසව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජානතෝ හම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ මහණෙනි දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි මම කෙලෙස් දුරු කිරීම ආශ්‍රව දුරු කිරීම ගැන දේශනා කරන්නේ කුමක් දන්නා තැනැත්තාටද කුමක් දක්නා තැනැත්තාටද මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්න දකින කෙනෙකුට විතරයි මේ වැඩේ කරන්න පුළුවන් එහෙම නැතිනම් අපි අයෝනිසෝ මනසිකාරයෙන් දේවල් පිළිබඳව හිතන්න හිතන්න අර අපට ಗುಣධම් වඩන්න උපකාරක ධර්මම අපි කන පිටට හරව ගන්නවා ಗುಣධම් වලින් පිරිහෙන. ඉතින් යම් කෙනෙකුට ඒ කාරණා ටිකම ಗುಣධම් වැඩි වීම සඳහා හේතු වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ නිසා මේ ආරම්භක වස්තුවට සහ කුසීත වස්තුවට අපට වැදගත් වෙනවා කරුණ වශයෙන් ඒව ලොකු කාරණයක් නෙමෙයි තියෙන්නේ. නමුත් අපි ඒව දිහා බලන විදිහයි වැදගත් වෙන්නේ. දැන් කුසීත වස්තුවට හැටියට දක්වන පළවෙනි කාරණය තමයි වැඩක් කරන්න තිබෙන කල්හි මට වැඩක් කරන්න ඇත්තේය. වැඩ කිරීමේදී මට වෙහෙසෙන්නට සිදුවන්නේය. වෙහෙසෙන්නට ඇති නිසා දැන් ටිකක් නිදා ගන්නට ඕනෑයයි නොපැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීරෙන් භාවනාවෙහි නොයෙදී නිදා ගැනීම පළමුවන කුසීත වස්තුවයි. දැන් උදාසීන බව අලස බව ඇති වෙන්න කුසීත වෙන්න එක හේතුවක් තමයි ඉදිරියේදී වෙහෙසිලා වැඩක් කරන්න තියෙනවා මට දැන් ඉදිරියේදී වෙහෙසෙන්න සිද්ධ වෙනවා නිසා දැන් ටිකක් කල්ලාතුව නිදා ගන්න ඕන නැත්තම් තෙහෙට්ටුව වැඩි කියලා අර වැඩේ පටන් ගන්නත් ඉස්සල්ලාම ඒ වෙනුවෙන් විවේක ගන්න ඕන, නිදා ගන්න ඕන කියලා හිතනවා. අන්න කුසීත බව ආරම්භ වෙන්නේ ඒක හේතුවෙන්. දැන් ආරම්භක වස්තු අටේදී පළවෙනි කාරණේ හැටියට දේශනා කරනවා වැඩක් කළ යුතුව තිබෙන කල්හි මට වැඩක් කරන්නට ඇත්තේ වැඩ පටන් ගත් කල්හි මට බුදුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කිරීම පහසු නොවන්නේ මා විසින් දැන් දැන්ම නොපැමිණියව මාර්ගඵලාදියට පැමිණෙන පිණිස වීර්ය කළ යුතුයයි නොපැමිණියා වූ මාර්ගඵල ආදියට පැමිණෙන පිණිස වීර කිරීම පළමුවෙනි ආරම්භක අවස්ථාව. දැන් අර කරුණමයි. ඉදිරියේදී තමන්ට යම් කිසි වගකීමක් පැවරෙනවා. යම් කාර්යයක නිරත වෙන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා ඒ වෙහෙසකර නිසා යම් කිසි කෙනෙක් උදාසීන බව ඇති කරගන්නවා. මම දැන් ටිකක් නිදා ගන්න ඕන කියලා අනිත් පුද්ගලයා ඒ කාරණේ ගැනම කල්පනා කරනවා මට දැන් මේ වැඩේට යෙදුණාන් පස්සේ භාවනා කරන්න වෙන්නේ නැහැ ඒ නිසා දැම්ම පුළුවන් තරම් මම භාවනා කරන්නට ඕන ඒ කටයුත්ත ආරම්භ වෙන්න ඉස්සෙල්ලා දැන් අර බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන බව දැනුම් දුන්නාට පස්සේ සියලුම භික්ෂූන් වහන්සේලා බොහොම යහුසුලුව තථාගතයන් වහන්සේගේ පරිණිරවාණය සම්බන්ධව කුමක් කළ යුතුද කුමක් විය යුතුද කියලා එකතු වෙලා සාකච්ඡා කරනවා. එක භික්ෂුන් වහන්සේ නමක් මේ සාකච්ඡා කිසිවකට වැඩම කළේ නැහැ. ඊට පස්සේ දැන් සංඝයාතර නියමයක් තියෙනවා පොදු වේ සංඝයා එකතු වෙලා යම් කටයුත්තක් කරනවා නම් අවශේෂ භික්ෂුන් වහන්සේලා ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. මේ මගහැරලා ඉන්න පුළුවන් කමක් නැහැ. මේ සංඝයාගේ තියෙන සාමූහිකව සමගි සම්පන්නව කරන කටයුතු. එතකොට එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ පිරිනම් පානවා කියලා දැනගෙනත් උන්වහන්සේ සම්බන්ධන උන්වහන්සේ පැත්ත කරලා භාවනා කරනවා. එතකොට භික්ෂුන් වහන්සේලා මේ ගැන චෝදනා කළා. බුදුහාමුදුරන්ටත් මේක ගිහිල්ලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ භික්ෂුවට එන්න කියලා කිව්වා. එන්න කිව්වට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණියා. බුදුරජාන් වහන්සේ අහනවා මහණ ඔබ මේ සංඝයා පොදුවේ එකතු වෙලා කරන කටයුතු වලට සහභාගී නොවි ඔබ සංඝයාගෙන් වෙන් වෙලා හුදකලා වෙලා අත්නෝමතිකව කටයුතු කරනවා කියලා මේ සංඝයා චෝදනා කරන්නේ ඇත්තක්ද ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ සිහිපත් කරනවා ස්වාමීනි මම සංඝයාගේ කටයුතු වලට සහභාගී නොවි මම පැත්තකට වෙලා මගේ කටයුතු කරගත්තු බව සැබෑවක් ඊට පස්සේ බුදුහාමුදුරහන ඔබ වහන්සේ ඇයි එහෙම කළේ? මේ සංඝයා එකතු වෙලා කරන කටයුතු වලට සියලු දෙනා ඒකරාශී විය යුතුයිනේ. ඒකනේ සංඝ සම්මුතිය. ඒකනේ නිවැරදි ප්‍රතිපදා. එතකොට අර භික්ෂුන් වහන්සේ සිහිපත් කරනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ තවත් එමසක් ඇවෑමෙන් පිරිනිවන් පානවයි කියලා මම දැනගත්තා. ඉතින් ඒ නිසා මම කල්පනා කළා තථාගතයන් වහන්සේ ජීවමාන කල්හිම උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට උන්වහන්සේ මට දීපු අවවාදයේ හිස් නොවෙන්නට මම උන්වහන්සේ ජීවමාන කල්ලි උන්වහන්සේ පිරිනවන් පාන මොහොතක් තියාහො මම අරහත්ත්වයටපත් වෙනවා කියන දැඩි උත්සාහයකින් තමයි මම මේ භාවනා කරන්නේ මං ගුණ දහවන්නේ බුදුහාමුදුරෝ සාදුකාර දුන්නා සාදුකාර දීලා අනිත් භික්ෂුන් වහන්සේලාටත් ආදර්ශයට ගන්න කියලා කිව්වා බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑම කොහොමද සිද්ධ වෙනවා. එතකොට උන්වහන්සේ පිරිනුවම් පානවා පිරිනුවම් පානවා කියලා ඔක්කොම කතා කර කර ඒ සම්බන්ධවම හිත හිතා කල්පනා කර කර සැලසුම් කරලා ඉඳලා හරියන්නේ නැහැ. මේ මහානකම කුමක් සඳහාද? ඒක සිහි කරන්නට ඕන. ඒ වගේ එකම කරුණ අපි දකින විදිහත් එක්කලා කෙනෙකුට අලස බව ඇති කරගන්න හේතු වෙන්න පුළුවන් කෙනෙකුට ඒකම වීරිය උපදවා ගන්නට හේතු වෙන්න පුළුවන් ඊළඟට දෙවෙනි කාරණේ හැටියට දක්වන්නේ යම්කිසි වැඩක් කොට වෙහෙසුණු පසු මම දැන් වෙහෙසී සිටිමි නොපැමිණියව මාර්ගඵලාදියට පැමිණෙනු පිණිස වීරෙන් භාවනාවෙහි නොයෙදී නිදා ගැනීම දෙවෙනි කුසීත වස්තුවයි. දැන් අර වැඩ කරන්න ඉස්සරලා තමයි මට ලොකු වැඩක් කරන්න තියෙනවා වෙහෙසෙන්න වෙනවා දැම්ම ටිකක් නිදා ගන්න ඕන කියලා හිතන්නේ. දැන් වැඩේ කරලා ඉවරනාට පස්සේ දැන් තෙහෙට්ටු වැඩි, වෙහෙස වැඩි, හුඟක් මහන්සි වුණා. ඒ නිසා විවේක ගන්න ඕන කියලා කල්පනා කරා. එතකොට ආරම්භක ධාතු හැටියට ඒ කාරණේම කියනවා වැඩක් කොට අවසන් වූ කල්හි වැඩ කිරීමේදී මාහට බුදුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කරන්න නොලැබින ඒ පාඩුව පිරිමැසෙන්නට දැන් නොපැමිණියා වූ මාර්ගඵලාදියට පැමිණෙන පිරිස වීරය කරමි නොපැමිණි මාර්ගඵලාදියට පැමිණෙන පිණිස වීර කිරීම දෙවන ආරම්භක වස්තුවයි. අර කරුණම වෙනස් විදිහකට හිතනවා. මම දැන් මේ බරපතල වැඩකට යෙදিলা හිටපු නිසා මට අවශ්‍ය තරම් භාවනා කරන්නට සිහිය පවත්වා ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. ඒ නිසා දැන්වත් මම ඒ අඩුව පිරිමහ ගන්න යහුසුලුව මම භාවනාවේ යෙදෙන්නට ඕන කියලා කල්පනා කරලා භාවනාව සඳහා වීර්ය උපදවා ගන්න. එකම කාරණේ ගැන දෙවිධයකට කල්පනා කරන්න. අර තුන්වෙනි කාරණය ඒ වගේම ගමනක් යන්නට ඇති කල්හි. දැන් ගමනක් යන්න තියනවා කියලා කල්ැතුව නිදා ගන්න. එතකොට ඒක ආරම්භක ධාතුවක් හැටියට ගන්නකොට මට දැන් ගමනක් යන්න තියෙනවා. ඒ ගමන ගියාට පස්සේ මට භාවනා කරගන්න වෙන්නේ. ඒ නිසා දැන් පුළුවන් තරම් ඒ ගමන යන්න ඉස්සෙල්ලා භාවනා කරන්න. ඊළඟට හතරවෙනි කාරණය තමයි ගමන ගිහිල්ලා ආපහු ආවට පස්සේ කල්පනා කරනවා දැන් ගොඩක් දුර ගියා වෙහෙසුණා මහන්සි වුණා දැන් ටිකක් විවේක ගන්න ඕන නිදා ගන්න ඕන කියලා අනිත් කෙනා කල්පනා කරනවා දැන් මේ ගමන ගිය නිසා මට භාවනා කටයුතු අතපහ වුණා ඒ නිසා ඒකටත් එක්ක මම කොහොම හරි උත්සාහ කරලා භාවනා කරන්න ඕන කියලා ඔහු වීර්ය උපදවා ගන්නවා පස්වෙනි කාරණය වැළඳීමට සෑහෙන පමණ ආහාරයක් නොලැබුණු කලෙහි අද මම සෑහෙන පමණට ආහාර නොලදෙමි මගේ කයට ශක්තියක් නැතයයි ඒතනත්ත උදාසීන වෙනවා. එතකොට ඒ කාරණේම අනෙක් කෙනා ගන්නවා රූක්ෂව හෝ ප්‍රනීතව හෝ ආහාරයක් සෑහෙන පමණට නොලත් කල්හි සෑහෙන පමණට ආහාරයක් නොලැබුණත් තවම මාගේ කය සැහැල්ලුය කර්මන්නේ කය දුබල වී බැරි වෙන්නට කලින් මා විසින් භාවනා කළ යුතුයි. එතකොට දැන් ආහාර ලැබුණ නැහැ කියලා තමයි අර උදාසීන පුද්ගලයා කුසීත වෙලා දැන් නම් ඉතින් භාවනා කරන්නත් බෑ අද දානේ හම්බ වුනේත් නෑ නිසා ඇඟට පණක් නෑ කියලා පැත්තකටලා නිදා ගන්න කුසීත වෙන්න ඒ තනත්තාගේ මනස පෙළවෙන. ඒ කරුණම වීරවන්ත පුද්ගලයා ගන්නෝ අද ආහාරයක් ලැබුණෙත් නැහැ. එතකොට ඊළඟට හෙට දවසෙත් ලැබෙයිද දන්නෙත් නැහැ. දැන් හෙට දවසෙත් ලැබුණ නැත්නම් කය තවත් දුර්වල වෙනවා. එතන මොනොත් මට මොකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. තාම මට ආහාරයක් නැති වුණාට තාම කයේ ශක්තිය තියෙනවා. ඒ නිසා තව දුරටත් දුර්වල වෙන්න කලින් මම භාවනා කරන්න ඕන කියලා ඒ කරුණ සම්බන්ධව වීරිය උපදවනවා. ඊළඟට හයවැනි කාරණය සෑහෙන පමණට ආහාරයක් වැළඳුවට පස්සේ අද වළඳලා හුඟක් බඩ පිරিলা කය බරයි දැන් නම් භාවනා කරන්න බෑ ටිකක් නිදා ගන්න ඕන කියලා කල්පනා කරනවා. එතකොට වීර්යවන්ත පුද්ගලයා ඒ කාරණේම ගන්නවා. අද හොඳට මම දානි වැළඳුවා ඒ නිසා කය ශක්තිමත්ව තියෙන නිසා අද හොඳට භාවනා කරන්න පුළුවන් කියලා ඔහු භාවනාව සඳහා වීර්ය උපදවා ගන්නවා. ඊළඟට හත්වෙනි කාරණය යම්කිසි මද රෝගයක් ඇති වූ කල්හි දැන් මට සනීප නැතයි ඒ තැනැත්තා උදාසීනයි. එතකොට වීර්යවන්ත පුද්ගලයා සුළු රෝගයක් හටගත් කල්හි ඒ රෝගේ වර්ධනය වුණොත් මට භාවනා කරගන්න ලැබෙන්නේ. ඒ නිසා දැම්ම තියා පුළුවන් හැටියට භාවනා කරන්න ඕන කියලා ඒ තැනැත්තා වීර්ය කරනවා. අටවෙනි කාරණේ තමයි රෝගය සුව වුණාට පස්සේ අර උදාසීන පුද්ගලයා කල්පනා කරනවා මම දැන් මේ රෝගයේ සමීප වෙච්ච ගමන් දැන්ම වෙහෙසෙන එක සුදුසු නෑ තාම මගේ කය දුර්වලයි ඒ නිසා තව ටිකක් විවේක ගන්න ඕන කියලා ඔහු කුසිත වෙනවා හැබැයි වීරවන්ත පුද්ගලයා රෝගයේ සුවුණු ගමන් කල්පනා කරනවා ඒ රෝගය ඇති කාලේ මට භාවනා කරගන්න ඕනේ නිසා දැන් වහාම භාවනාව සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන කියලා අර කරුණම වීරය සඳහා යොදාගන්න මේ විදිහට වැඩ කිරීම ගමන් බිමන් ආහාර ලැබීම නොලැබීම කියන මේ කාරණා කිහිපය එකම කරුණ දෙදෙනෙක් දෙවිධයකින් දකින ආකාරය අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන කෙනාට එයම කුසීත බව සඳහා හේතු වෙනවා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන කෙනාට එයම වීරය උපදවන්නට හේතු වෙනවා ඒතර යෝනිසෝ මනසිකාරයෙන් අපි කල්පනා කරනකොට කොහොමද කල්පනා කළ යුත්තේ අර මුලින් කිව්ව කරුණු 11 සිහි ගන්නවා අපාය බය සිහි කිරීම, වීරය අනුසස් දක්නා බව, බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ ගමන් මාර්ගය මෙනෙහි කිරීම, එතකොට අනුන්ගෙන් ලබන භෝජන ගැන සලකන බව, තමන්ගේ උරුමයෙහි මහත් බව සිහි කිරීම, තමන්ගේ ශාස්ත්‍රූවරයාගේ මහත් බව සිහි කිරීම, ජාතියේ මහත් බව සිහි කිරීම, සබ්‍රහ්මචාරීන්ගේ මහත් බව සිහි කිරීම, අලස පුද්ගලයන් දුරු කිරීම, වීරිය ඇති පුද්ගලයන් සේවනය කිරීම, ඒ වගේම වීරිය කෙරෙහි නැමුණු සිත් ඇති බව එතකොට මේ කරුණු 11 නැවත නැවත සිහිපත් කරමින් යම්කිසි කෙනෙකුට යෝනිසෝ මානසිකාරය උපදවා ගන්න පුළුවන් නම් අන්න ඒබඳු කෙනෙක් තමයි සමත් වෙන්නේ අර කුසීත වෙන්නට පැමිණෙන කරුණවලදී කුසීත නොවි වීරය උපදවා ගන්න. එතකොට එහෙම නැති තැනත්තා ඒ කරුණ පිළිබඳවම උදාසීන බව, කුසීත බව ජනිත කරගන්නවා. එතකොට එකම කරුණු ටික කෙනෙකුට කුසීත බව සඳහා හේතු වෙනවා. කෙනෙකුට වීරය උපදවීම සඳහා හේතු වෙනවා. මේ විදිහට අපි මේ මේ කාරණා අටෙහි ලොකු වැදගත්කමක් නැති වුණාට මෙතනින් ගත යුතු ප්‍රධානම කාරණය තමයි අපි කවර ආකාරයෙන්ද දෙයක් දිහා බැලිය යුත්තේ අපේ වීරය උපදවා ගන්නට නූපන්න අකුසල් නූපදවන්නට උපන්න අකුසල් ප්‍රහාණය කරන්න. මොකද කුසීත බව කියන්නේම උපන්න අකුසලය. එතකොට මේ කුසීත බව නැමැති අකුසලයේ නූපදින හැටියට උපන්නා නම් කුසීත බවක් ඒක දුරු වෙන හැටියට ඒ වගේම නූපන් කුසල් වීරය කියලා කියන්නේ එතකොට ඒතනත්තාට නූපන් කුසලයක්. එතකොට නූපන් වීරය උපදවා ගන්නට කුසල වීරය උපදවා ගන්න උපන් කුසල වීරය පවත්වා ගන්නට පුහුණු කරන්න. අවශේෂ ಗುಣධර්ම පිළිබඳවත් ඒ විදිහමයි මේ විදිහට මේ සතරාකාරයෙන් වීර්ය පැවැත්වීමට මේ කරුණු 11 ප්‍රත්‍යවේක්ෂාව සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කරුණු 11 සිහි කරන්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් සිතන කෙනෙකුට පමණයි. එසේ නොවන කෙනාට අර කුසීත වස්තු අට උදාසීන වෙන්නට, Tamange වීරය අඩු වෙන්නට, නූපන් අකුසල් උපදින්නට උපන් අකුසල් වැඩෙන්න ඒ වගේම නූපන් කුසල් නූපදින්න උපන් කුසල් පිරිහෙන්නට තමයි කුසීත පුද්ගලයාට ඒවා හේතු ඒ කරුණම වීරවන්ත පුද්ගලයාට යෝනිසෝ මනසිකාරය අවදි කරන පුද්ගලයාට වීරයෙහි වටිනාකම් දැකලා ඒ සඳහා උත්සාහවත් වෙන කෙනාට වීරිය උපදවන්නට කාරණා වෙනවා. හොඳයි එහෙනම් අද දවසේ අපි දහම් කරුණු පැහැදිලි කිරීම මේ පමණකින් ප්‍රමාණවත් කියලා හිතනවා. අපි අද දවසේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.